රජයේ එක එක සුළු කණ්ඩායම්වල තියෙන විවිධ සීමාන්තික මතවාදයන්ට එමෙ අපි එන්නේ දීවර කර්මාන්තයත් නතර කරන්න කියලා. ඊළඟට අහිංසාව වෙනුවෙන් ගවඝාතනය නතර කරන්න කියන්නේ ගවයන් පිළිබඳ විශේෂ කරුණාවක් අපිට තියෙන කිරි ගොම පොර ආදී ලැබෙන නිසා. ඒ නිසා අපි ඒ ගවඝාතනය හැකිතරම් සුලින් කළ යුතුයි නැත්නම් නොකළ යුතුයි කියන අදහසේ ඉන්නේ. එළුවන්ට නැති කරුණාවක් මේ ගවයන්ට තියෙන්න බෑ. උගලන්ට නැති කරුණාවක් ගවයන්ට තියෙන්න බෑ. කෙසේ වෙතත් ඔය අදහස් ඕන කෙනෙකුට තියාගන්න පුළුවන්. මොකද රටක පාලනය කරන්න බෑ එහෙම. රටක පාලනය කරන්න වෙන්නේ හැම ජන කොටසක්ම වෙනුවෙන් හැම ජන කොටසකේම වමනාවල් වෙනුවෙන්.